ඊළඟට ඊළඟට මම Zoom එකේ ප්‍රශ්න වලට යොමු වෙන්න අවසරයි ස්වාමින් වහන්සේ මා වසර 10ක් පමණ ආනාපාන සතිය සතිය විදර්ශනා ක්‍රමයට වඩන්නෙමි. දැන් අවුරුදු 9ක කාලයක කාලයක සිට මට ආනාපාන පානය ගෙවි කොහෙත්ම හුස්ම නොදැනේ. සිතුවිලි නැති තැනක් දකිමි. මට සිතුවිලි නැති තැන වැඩි කරගන්න කියා උපදෙස් ලැබුණා. ආනාපාන සතිය නැතිවීම ගැන උපදේශක් ලැබුණේ නැත. සමහර විට කයේ වේදනා දැනේ. කරුණාවෙන් ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. ඉතින් සිතුවිලි නැති තැනක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. සිතුවිලි නැතුව ඉන්න පුළුවන් අවස්ථා දෙකයි අසඤ්ඤ තලයේ සහ නිරෝධ සමාපත්තියේදී පමණයි. ඉන් මෙපිට මට සිතුවිලි නැහැ කියනවා නම් ඒකේ තේරුම සතිය නැහැ කියන එකයි. ඒ කියන්නේ ඇති වෙන සිතුවිලි දැනෙන්නේ නැහැ. වැටහෙන්නේ නැහැ. ඒ කියන්නේ සිහිය නැහැ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් ඉතින් ඒ සිහි නැති බව වඩන්න කියනවා නම් තවදුරටත් එතනින් කමටහන් ගන්නවද මොකද්ද කරන්න කියලා Taman තීරණය කරන්න. එතකොට කයේ කය සංසිඳනකොට ආස්වාස ප්‍රස්වාසය ටිකෙන් ටික සියුම් වෙන්න පුළුවන්. හැබැයි සියුම් වුණාට ආස්වාස ප්‍රස්වාසය නැති වෙන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාසයත් නැති වෙන්නේ නිරෝධ සමාපත්තියට යනවා. එතකොට ඉන් මෙපිට ආස්වාස ප්‍රස්වාසය තියෙනවා. ඒක සියුම් වෙන්න පුළුවන්. සියුම් වෙනකොට දැනෙන්නේ කියන්නේ එතනත් සිහියේ අඩු බව. ඉතින් ඒ නිසා අද ගොඩාක් දෙනා මේ ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වීම හොඳයි. ඒක එක්තරා සැහැල්ලු වීමක්. ඒක අපේ මනස ඒකාග්‍ර වෙනකොට, කය සැහැල්ලු වෙනකොට සිද්ධ වෙන දෙයක්. ඒක වරදක් නෙමෙයි. ඒක හොඳ ලකුණක්. හැබැයි ඒ ලකුණ එහෙම මතුවෙනකොට මට එතනින් එහාට තවත් හොඳයි කියලා හිතනවා අපි හදා ගන්නවා අපි මනසින් මට ආස්වාස් ප්‍රසවාස දැනෙන්නෙම නැහැ දැනෙන්නේ නැත්නම් එතන සිහිය නැතිකම ඒක දැනේ එහෙම ඒක ඒක සිහියට දැනෙන්නේ නැත්නම් එහෙනම් දැනෙන අරමුණකට අවධානය යොමු කරන්න ඕනේ නැත්නම් මොකද්ද වෙන්නේ ඒකත් නැතුව මේකත් නැතුව නිකන් නිකන් ගියා වගේ උදාසීන වෙන්නට පුළුවන්. ඒනවා සිතුවිලිත් නැහැ වගේ. ඊට පස්සේ කාලය දැනෙන්නෙත් නැහැ. ඉතින් එහෙම විසඤ්ඤ වීමක් නෙමෙයි භාවනාව කියන්නේ. යථා භූත ඥාන දර්ශනය ඇති කරගන්න. සති සම්පජඤ්ඤය සිහිය තියෙන්න ඕන නුවණ තියෙන්න. සිහි නුවණ නැත්තම් ඉතින් එතනින් එහාට කරන භාවනාව මොකක්ද? ඉතින් ඒ නිසා ඒවා ගැන ටිකක් බුද්ධිමත්ව හිතලා බලන්න.